ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසිනි. මීතිරිගල නිස්සරණ වන තෙනසුනේදී යෝගාවචර පිරිසට මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. දේශනාවේ මාතෘකාව සමාධිය සම්බන්ධවයි. 1980 6 වෙනි මාස 26 වෙනි පොසොන්පුර පොහෝ දින මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඊලං සමාධි පඤ්ඤාච විමුත්තේ ච අනුත්තරා අනුබුද්ධායි මේ ධම්මා ගෝතමේන ආසස්සිනාති අද ලංකා බුද්ධ ශාසනය පිහිට වූ මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන දිනයක් අද දවස ඔසම් පොය දවස වශයෙන් සලකන්න පුළුවන්. එතකොට එබඳු දවසක ඒ බුද්ධ ශාසනය ගැන සලකලා කල්පනා කරලා ඒ බුද්ධ ශාසනික ගුණ තම තමන් තුළ දියුණු කර ගැනීමට විශේෂ අදිෂ්ඨාන පවත්වා ගැනීමට හොඳම දිනය. ඇතම් විට ජීවිතේ සම්බන්ධ නොයෙක් කරදර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, දුර්වලකම් ඇති වෙන්න පුළුවන්. වෙන වෙන වැඩ නිසා අඩුපාඩුකම් නිසා හිතට අඩුපාඩුකම් හිතේ දුර්වලකම් පහළ වෙන්න පුළුවන්. ඒ බඳු අවස්ථාවකදී ඒවා මඟහරවා ගැනීමට හොඳම අවස්ථාව බුද්ධ ශාසනය සම්බන්ධව කල්පනා කිරීම. බුදුවරයන් ලෝකේ පහළ වීම දුර්ලභ කාරණයක් බව හැමදාම මතක් කරන අප හැමදෙනාම ඒ දුර්ලභ වූ මුදවරයන්ගේ පහළ වීමකින් ලැබෙන බුද්ධ ශාසනය අපට ලැබිලා ඒ ලැබුණු බුද්ධ ශාසනයේ වැඩ ගැනීමට හිත හදා ගැනීමයි විශේෂයෙන් කල්පනා කරන්න තියෙන්නේ මේ පළමුවෙන් ප්‍රකාශ කරපු ධාතාව බුද්ධ ශාසනයම සම්බන්ධ කරන ධාතාව සීලං සමාධි පඤ්ඤාච විමුක්තිච අනුත්තරං අනුබුද්ධා ඉමේ ධම්මා ගෝතමේන යසස්තින බුදුරජාණන් වහන්සේ විසින් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සීලය සමාධිය ප්‍රඥාව විමුක්තිය කියන මෙන්න මේ කරුණු හතර තේරුම් අරගෙන ලෝකයට ප්‍රකාශ කළා කියන අදහසයි අපි මේ ගාථාවෙන් ගන්න. මින් එහාට මේ සූත්‍රයට සම්බන්ධ වෙන අදහස් රාශියක් එහාට තියෙනවා. අපට මාතෘකා වශයෙන් හිතට ගන්න තියෙන සීල සමාධි ප්‍රඥා කියන මේ තුනත් අන්තිමේ සඳහන් වෙන මුත්‍යයක් කියන මේ කරුණු හතර. මේ කරුණ වලට සම්බන්ධ වෙලා තියෙනවා අනුත්තරා කියලා පදයක්. එතකොට උතුම් වූ සීලය, උතුම් වූ සමාධිය, උතුම් වූ ප්‍රඥාව, උතුම් වූ විමුක්තිය කියලා ওই විදිහට වෙන් කළා හිතට ගන්නවා. උතුම් වූ ආර්ය වූ ආර්ය වූ සීලය, ආර්ය වූ සමාධිය, ආර්ය වූ ප්‍රඥාව, ආර්ය වූ විමුක්තිය බුදුරජාණන් වහන්සේ හොයාගත්තා. හොයාගෙන ලෝකයට ප්‍රකාශ කළා ඒ බුද්ධ ශාසනය. අද තියෙන බුද්ධ ශාසනය උදෙසා නිවන් දකිනා සීලය සතර සංවර සීලය ආරක්ෂා කරන්නා වූ පින්නතෝ ඊට පල්ලෙහා සීලය ආරක්ෂා කරන්න සමාදන් වල ආරක්ෂා කරන්නා වූ පින්නතෝ හිතන්න ඕන ඒ තමන් සමාදන් වෙලා තියෙන සීලයක්. නිවන් දැකීම පිණිස සමාදන් වෙලා කියන ඒවා. ආරක්ෂා කරන ඒවා කියන්නේ. සාමාන්‍ය ලෝකයේදී නොයෙකුද විය සිල් සමාදන් වෙනවා ආරක්ෂා කරනවා. නමුත් නිවන් අවබෝධ කර ගැනීමේ පරමාර්ථයේ පිට සිල් සමාදන් වෙන්න ආරක්ෂා කරන්න අඩුයි. බුද්ධ සාධනේ වෙන්න ඕනේ එහෙමයි. නිවන් දැකීමේ ජීවිතය. නිවන් දැකීමට උපකාර වන්නා වූ සීලය. එතකොට ඒ සීලය ආරක්ෂා කරන පින්නතුන් ඊළඟට දෙවනුව සම්පූර්ණ කරන්නට තියෙන්නේ සමාධිය දිනු කරගන්න. ඒ සමාධිය සමත සමාධිය විදර්ශනා සමාධිය කියන දෙපිළිවෙලකින්ම ලැබෙනවා. සමාධිය කියන මේ වචනය මේ කාටත් හොඳට පාඩම් තියෙන හොඳට මතක තියෙන වචනය සමාධිය කියන්නේ. නමුත් මේකේ ඇතුලේ තියෙන ප්‍රභේද තේරුම් ඒ තරම් ප්‍රකට නැහැ පාඩමට අඩුයි ඒ නිසා සමාධිය යන වචනේ තේරුම අපි සලකා ගන්න. චිත්ත ඒකාග්‍රතාවය වශයෙන් සඳහන් වෙනවා. ඒකග්ගතා කියලා වචනය. ඒ එකම චිත්තත්ථಿತಿ කියලා වචනයක් සඳහන් වෙනවා. චිත්තත්ථಿತಿ චිත්ත ඒකාග්‍රතා ඒකාග්‍රතා ඔය නම් වලින් සඳහන් වෙන සාමාන්‍ය චෛතසිකය. සාමාන්‍ය චෛතසිකය. එතකොට ඒක ඒ චෛතසිකය සියලුම හිත තුළ ලැබෙන එකක්. සියලුම හිත තුළ ලැබෙනවා ඒ අවස්ථාවල හැටියට ඒ හිත තුළ අවශේෂ චිත්ත අංග අනුව මේක දියුණු තත්ත්වේ සාමාන්‍ය තත්ත්වේ තරමක් දියුණු තත්ත්වයට ඊටා උසස් දියුණු තත්ත්වයට හැරිලා හිටිනවා උදාහරණයක් වශයෙන් කල්පනා කළාම මේ ඒකග්ගතා කියන চৈতසිකේ හිතේ එකඟකම ඇති වෙන එක නානා අරමුණු වලින් ඉදයින් කරලා එක අරමුණක තැම්පත් කිරීම ඒකාග්‍රතාව. මේ ඇත්තෝ කවුරුත් දන්නවා මේ උද්ධච්ච හිත කියන්නේ. උද්ධච්චය කියන්නේ. අවිස්සෙච්ච හිතනේ. අවිස්සුරු හිත. ඒ අවිස්සුරු හිතේ තියෙනවා මේ ඒකාග්‍රතාවය. ඉතින් හිතා ගන්න ටිකක් අමාරුයි. අවිස්සුරු හිතේ ඒකාග්‍රතාවය තියෙනවා නම් කොහොමද මේ ඒකාග්‍රතාවයෙන් ලැබෙන්නේ කියලා සමාධියට ප්‍රශ්න එන්න ඕනවා. එක්තරා ආන්දමක එතන ඒකාග්‍රතාව තියෙනවා. දියුණු නැහැ. දියුණු කමින් හොඳට මාරු. අවලේ තැන් වල දියුණු වැඩි මෙතන අඩු දියුණුවකින් යුක්ත වූ අඩු තත්වයකින් යුක්ත වූ ඒකාග්‍රතාවය. මෙන්න මේ නිසා චිත්තත්තේ ඒකාග්‍රතාව චිත්ත ඒකාග්‍රතාව කියන මේ වචන සාමාන්‍ය වචන වශයෙන් සලකනවා. මේවා එකතු වෙලා මේක දියුණු දියුණු වීමෙන් ලැබෙනා වූ තත්වයක මේ සමාධිය කියන්නේ. සමාධිය සමාධි ඉන්ද්‍රිය සමාධි බලය කියලා දෙවිදිහකටම ලැබෙනවා. සාමාන්‍ය සමාධිය සාමාන්‍ය සමාධිය සමාධි බලය සමාධි ඉන්ද්‍රිය කියලා ওই විදිහට ලැබෙනවා. සාමාන්‍ය සමාධිය වෙනයි සමාධි බලය වෙනයි එනකොට ඊටත් වඩා වෙනස් චිත්තේ වග්ගතාව චිත්තක්කේදී කියන මේ. හැබැයි චිත්තක්කේදී චිත්ත වග්ගතාව කියන මේවයින් මේ වාගේ දියුණුවයි සමාධිය. කාර්ය අෂ්ටාංගික මාර්ගයේ ලැබෙන සමාධිය සම්මා සමාධිය කොටස් තුනකින් යුක්තයි. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග තුනකින් යුක්තය යන සමාධි ස්කන්ධයයි කියන්නේ. එන බලවත් ආර්ය අෂ්ටාංග මාර්ගයේදී ලැබෙන සම්මා සමාධි. අනිත් තැන් වලත් සමාධිය සම්පූර්ණ කර ගැනීමට යෝගාවචරයන් මහන්සි ගන්නවා. භාවනාවේ යෙදෙන යෝගාවචර උදවිය මේ සමාධිය දියුණු කරගෙන දියුණු තත්වයට පමුණවාගෙන ඒක ධ්‍යාන තත්වයට කියන්නේ අර්පණාරාමයෙන් කතා කරන ධ්‍යාන තත්වයට පෙරලා ගැනීමට මහන්සි මේ මහන්සි ගන්න උදවියට සලකා බැලිය යුතු සලකා ගැනීමට සුදුසු කරුණු කීපයක් තියෙනවා. සමාධි හිතක්. හිතක් සමාධි ගුණයෙන් පරිපූර්ණ කරගෙන සම්පූර්ණ කරගෙන ධ්‍යාන තත්වයකට පමුණවා ගැනීමට ලොකු අධිඨාන ශක්තියක් තියෙනවා. අඛණ්ඩ වැඩපිළිවෙලක් නොනවත්වාගෙන යන සතතෙන් අවත්වන නිතර දිගින් දිගටම ගෙන යන අඛණ්ඩ වැඩ පිළිවෙලක් තියෙනවා මේ සමාධිය දිගේ සමාධි දියුණු කර ගැනීමට කර්මස්ථානයකට හිත යොදන්න ඕන කර්මස්ථානයකට හිත යොදාගෙන භාවනාවක් කරන ටික වේලාවක් භාවනා කළා නැගිටලා යනවා ආයි නැවතත් අර කර්මස්ථානයේද හිත යොදලා නැවතත් භාවනා කරලා ටික වෙලාවක් ඉඳගෙන ඉන්නවා වැඩේ සම්පූර්ණ නැහැ. කාර්යය සම්පූර්ණ නැහැ. මේක සම්පූර්ණ කර ගැනීමට ඕ කරුණු හොඳට කල්පනා කරලා සලකලා බලලා හිත තැම්පත් වෙන අන්දම සලකලා බලලා භාවනාවේ යෙදෙමින් ඒ සලකමින් මේ හිතේ தත්වයන් සමාධි හිතක් දියුණු වෙන හැටි දියුණු කරගත යුතු පිළිවෙල තේරුම් අරගෙන කර්මස්ථානයකට හේතු වෙනවා මොන කර්මස්ථානයක් වුවත් අදුපාඩු එකක් වශයෙන් සලකන්න ඕනේ ප්‍රසිද්ධයි මෙද්ධා බුද්ධානුස්සති භාවනාව ධානයක් ලැබෙන්නේ නැහැ කියන්නේ මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියන එක ප්‍රසිද්ධයි. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා බුද්ධානුස්සති භාවනාව කළා මේ කෙලසුන්ගෙන් පිරිසිදු වෙන පිළිවෙල තියෙනවා කියලා. ඒ ඉමම්පි ඒ විග්‍රවේ අනුස්සති ධානං ආරම්මණං කලිත්වා ඒව මිදේ කච්චේ සත්තා විසුද්ධන්ති බුදුරජාණන් වහන්සේ එක තැනකදී වදාහා. ආනනේ මේ අනුස්සතිඨානය කියන්නේ බුද්ධ අනුස්සතිය. ඔය අනුස්සති හයක් උගන්වනවා. ඒ උගන්වන අනුස්සති හය සම්බන්ධවම දේශනා කරලා තියෙනවා. මේ අනුස්සතිඨානේ අරමුණු කරගෙන ඇතම් ඇත්තෝ මේ කෙලෙසුන්ගෙන් පිරිසිදු වෙනවා එදා සංසාර දුකෙන් නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදා ඒ නිසා කර්මස්ථානය කියන එක පුංචි කියලා හිතන්න ඕන බොහොම ගෞරවයෙන් කර්මස්ථානයට හිත යොදන්න ඕන දානසතිය මෛත්‍රිය ආදී කොට තිබෙනා වම කර්මස්ථානයක්ම අගේ කරලා ඉවර කරන්න බෑ එහෙම සලකලා මේ තමන් කර්මස්ථානයක් වශයෙන් අරගෙන හිත යොදන්නා වූ මේ අරමුණ සම්බන්ධව සලකා බලන්න. භාවනාව කරන්නා වූ අවස්ථාවේදී චිත්ත සමාධිය මුලින් ඇතිවෙන්න ඕමනායි. චිත්ත සමාධිය ඇති කර ගැනීමට සමාධි පරිපන්ත ධර්ම සමාධියට බාධා කරන විරුද්ධ ධර්ම තේරුම් ගන්න ඕන. මෙයන් දන්නවා මේ යෝගාවචරයන් දන්නවා පංච නීවරණයන් මහා සමාධි හිතකට බාධක බව. සමාධි හිත සම්පූර්ණ කර ගැනීමට නීවරණයන් බාධකයි. පරිපෝණ. ඒ නිසා නීවරණයන් ගැන කල්ලාතුව හිතන්න ඕන. කාම ඡන්ද නීවරණය අවුල් කරනවා හිත වැඳීම කරන බාහිර දේවල් වලට දුවනවා බාහිර අරමුණු වලට දුවමින් ඒවට ගිජු ගමින් ඇතිවෙනවා මේ කාම ඡන්දය කියන ආසාව පුංචි ආසාවක් වුණත් බාධක වෙනවා පොඩි දෙයකට වුණත් ආසාව ගෙනියන්න ඕනේ ඒකෙන් හිත නරක වෙනවා ගැදෙනවා එනිසා කාමච්ඡන්දේ කියන ආදීනම් සලකන්ද කාමච්ඡන්දේ එන්නේ මොකද මේ අරමුණු එක්ක කියලා සලකන්ද මේ තණ්හාව මුල් කරගෙන තිබෙනා මුල් බැඳගෙන තිබෙනා වූ තණ්හා අනුසය අනුසයේ බලයෙන් මේක මතු වෙනවා ඒ මතු වීමට උදව් වෙනවා මේ මෝඩකම මේවා ආස්වාදය කිරීමේ අදහස පිට මේ මෝඩකම උදව් වෙනවා. ඒ අවිද්‍යාව, තණ්හාව ඔය දෙක ඉදිරිපත් කරගෙන මේව ඇති වෙන්නේ. ඒ නිසා මේක අයින් කරන්න ඕන කියලා තණ්හාව, කාම, ඡන්දේ ඉතින් බැහැර කරන්න ඕන. ඕනෑකමින් බැහැර කරන්න. ව්‍යාපාදේ තරහ මේක ගැටීම මේක හොඳ නැහැ. මොන දෙයකට හරි ගැටීම මේ සංඥානක අවිඥානක මොන දෙයක් ගැනවත් ගැටීම හොඳ නැහැ. ඇතැම් විට සංඥානක දේවල් වල ගැටෙනවා ගැටෙනවා ගිහිල්ලා ඊළඟට බැරි තැන අවිඥානක දේවල් වලට ගැටෙනවා ගැටෙනවා. ඒ කියන්නේ සමහර විතක අර විද්වේෂේ ව්‍යාපාද අදහස නැවත නැවත ඇති වෙනකොට මිනිහෙකුට හමු වෙන හමුවන එක්කෙනාට දොස් කියනවා. හමුවන හමුවන එක්කෙනාට බනිනවා. ඒ බැනගෙන ගිහිල්ලා අන්තිමේදී මෙරිතන කවුරුවක්වත් නැත්තම් මොකකට හරි ගන්නවා. එතකොට අවිඥානික දේ එක්කත් අර ගැටි. මේ විදිහේ නරකයි මේක මේක භයානකයි සතර දික්කරණ එකක් මේක කියලා ද්වේෂය අයින් කරගන්න ඕන. ද්වේෂයෙන් හිත පිරිසිදු කරගන්න ඕන ඒ වෙලාවේ. ඒ වාගේම හිතේ මේ ලීන භාවය ඇති කරගෙන ආයේ දුර්වලකම ඇති කරගෙන ඇති කරන මේ තීන මිද්ද මේ නීවර එකක් අයින් කරගන්න ඕන. ඒ විදිහට සලකනවා. මේ විදිහේ නිදාගෙන කුසීත වෙලා මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න බෑ. වටිනා රුවන් හා සමාන රුවන් වලට වඩා මණික් වලට වඩා වටිනා බුද්ධ ශාසනයක් බුද්ධ ශාසන රත්නයක් අපිට ලැබිලා තියෙනවා. මේ ශාසන රත්නේ ප්‍රයෝජන ගැනීමට ඉඳාගෙන බෑ. අම්මැලි වෙලා බෑ. උත්සාහ ගන්න ඕන. මේකලා බෑ උත්සාහ ගන්න ඕන. මේ මන්දමට උත්සාහ ගන්න ඕනේ කියලා සාහිත්‍ය අදහස් ඉදිරිපත් කරගෙන තියෙන මේ අයින් කරගන්න. ඊළඟට මේ හිතේ ඇවිස්සීම් ගතිය ඇති වෙනවා. ඒ ඒ වගේම කුක්කුච්චේ ඇති වෙනවා. තමන්ගේ කරපු වැරදි සම්බන්ධව කරගන්න බැරි වෙච්ච හොඳ දේවල් සම්බන්ධව කුක්කුච්ච. ඒ වාගෙන හිතන තියෙන්නේ මේ වාගෙන කොච්චර හිතුවත් නැවත එක හදන්න බෑ. ඒ නිසා මේක මම අයින් කරනවා. මේ අවිසිච්ච ගතියයි මේ කුක්කුච්චය කියන මේ දෙකම අයින් කරන්න. අයින් කරන්න ඕනේ කියලා සාන්ත හිතක් පවත්නේ කුක්කුච්චය අයින් කරන්න. එතකොට ඊළඟට විචිකිච්ඡාව සැකය මේවා හරියයිද නොයයිද කියලා සැක ඇති වෙනවා සමහර වෙලාවට. එහෙම හිතන්නේ නැතුව ඒකාන්තයෙන් බුද්ධ ශාසනයේ නෛර්යානිකයි ධර්ම සත්‍යයේ නෛර්යානිකයි ධර්ම සත්‍ය ඒකාන්තයෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් එකක් කියලා ඔය විදියට ශාලකලා කල්පනා කළා විචාවත් අයින් කරගන්න. ඔය හතර අයින් කරපහම අයින් කරගත්තාම ලොකු ශක්තියක් එනවා. එතකොට මේවා අයින් කරගන්නකොට අපි තේරුම් ගන්න ඕනේ හිත හිතේ தත්වේ තේරුම් කරගන්න ඕනේ. හිත පහළ වෙන්නේ හිතක් පහළ වෙන්නේ චෛතසිකත් සමග චිත්තාංගත් සමග ඒ චෛතසික ප්‍රධාන වශයෙන් මේ සමාධියකට උපකාර වන්නා වූ චෛතසික විතක්ක විචාර බීජ සුඛ ඒකාග්‍රතාව කියන පහක් තියෙනවා. ඔය විතක්ක විචාර බීජ සුඛ ඒකාග්‍රතාව කියන මේ අංග පහ අපි සලකන්න ඕන හොඳට තේරුම් අරගන්න ඕන. මේක සමාධි හිතකට උපකාර වෙන හැටි සලකලා ඒ චිත්තාංග අවදි කරගන්න ඕන. විතර්කේ අවදි කරගන්න ඕන. අපි තේරුම් අරගෙන විතර්කේ යෙදෙන හැටි කල්පනා කරන්න ඕන. මේ විතක්කේ කියන එක භාවනාවට බාධකයි බොහෝ විට. නමුත් භාවනාවට උපකාර වෙන්නේ විතර්කයමයි. විතර්කේ භාවනාවට උපකාර වෙනවා. විතර්කය අරමුණට බැහැ ගන්නා ස්වභාවයයි. ස්වභාවයයි කියන්නේ. ඒ ඒ විතර්කය අරමුණට බැහැ ගන්න ස්වභාවය තියෙන නිසා මේ හිතේ පහළ වෙන උදාසීනකම ලීනකම අයින් කර ගැනීමට උපකාර වෙනවා මේ විතර්කය. දිගින් දිගට විතර්ක කරන්න ගියොත් භාවනාව කරගන්න බෑ. නමුත් භාවනා අරමුණ ඇතුලේ මේ විතරකේ ක්‍රියා කරවන්නට උත්සාහ ගත්තොත් ක්‍රියා කෙරෙව්වොත් අන්න ඒ වෙලාවේදී තීන මිද්දේ අයින් වෙනවා. තීන මිද්දේ අයින් කර ගැනීමට විතරකේ උපකාර කරගන්න ඕන. උපකාර කරගෙන ඉන් එහාට යන නොදී භාවනා අරමුණේම විතරකේ යොදා ගන්න ඕන. භාවනාවට භාවනා අරමුණට බහිණ තාලෙට හිත යොදා ගන්න ඕන. විතරකේ මේ ඊළඟට මේ ਵਿਚාරයත් ඒ වාගේම ප්‍රයෝජනයි. විතර්කේ වාගේම ਵਿਚාරයක් ප්‍රයෝජනයි. විචාරේ ප්‍රඥාගතික මේ ඡායදිකයක්. විචාරය කියන්නේ විචාරණය සලකා බැලීම වාගේ එකක්. සලකා බැලීම කියන වාගේ එකක්. එතකොට ඒක ප්‍රඥාගතිකයි. කරුණු හොයලා බලන ගතියයි. විචිකිච්ඡාව නැති කර ගැනීමට මේක උපකාර කරගන්න පුළුවන්. විචාරය. ඒකත් හොඳට අවදි කරගෙන විචාර කියන ඡයසිකයත් අවදි කරගෙන ඒක යෙදෙන හැටි භාවනා අරමුණේ හැසිරෙන හැටි. විචාරයේ ස්වභාවය අරමුණේ හිත ඇදවීම. හසලන ගතියයි. එතකොට ඒ ගතිය පනපවා ගන්න ඕන, අනියුක්ත කර ගන්න ඕන. එතකොට පීති පීනන ගතිය, පිනවන ගතිය, අරමුණ එපා වෙන ගතියක් ඇති වෙනව බොහෝ විට. භාවනා අරමුණ එපා වෙනවා. ඒ එපා වෙන ගතිය නැති කර ගැනීමට උපකාර වෙනවා පීතිචෛත්‍යකේ. කියන්නේ පීතිචෛත්‍යකේ නිසායි මේ ව්‍යාපාදේ නැති වෙන්නේ. ව්‍යාපාදේ. ව්‍යාපාදේ නැති කරගන්න පුළුවන් වෙන්නේ පීතිචෛත්‍යකේ දියුණු කරගත්තා පිළිනන ස්වභාවයෙන්. ඊළඟට මේ මුදිතා ස්වභාවය ඇති එකක් චෛතසිකයක් මේ සුඛය කියන එක. සුඛය ශාන්ත ස්වභාවය හිතේ පවත්වන්නේ සුඛය. අර උද්ධච්ච කුක්කුච්ච කියන මේ නීවරණේ අයින් කර ගැනීමට මේ සුඛ කියන චෛතසිකය උපකාර කර ගන්න පුළුවන්. ඊළඟට ඊළඟට මේ ඒකග්ගතාචෛතසිකය ඒකග්ගතාචෛතසිකයේ අරමුණේ ඒ අරමුණේ එක අරමුණක් ප්‍රධාන කරගෙන පවතින ගතියයි ඒකග්ගතාචෛතසිකය ඒකෙන් මේ කාමච්ඡන්ද කියන මේ තණ්හාව නැති කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ චිත්තාංග චිත්තාංග ගැන සලකලා ඒවා තමාගේ හිත තුළ වැඩ කරන හැටියට සලකලා උනන්දුවෙන් ඒවා හිත ඒ හිත සකස් කරගන්න මෙන්න මේ විදිහට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධානාංග පහ පවත්වා ගැනීමෙන් මතු කර ගැනීමෙන් තේරුම් අරගෙන මතු කර ගැනීමෙන් භාවනා සමාධි චිත්තයකට බාධක වශයෙන් සිටිනා නීවරණ පහ අයින් කරගන්න පුළුවන්. ඒකට මුලදීම යෝගාවචරය මෙන්න මේ ටික කල්පනා කරගෙන භාවනාවේ හිත යොදන්න මහන්සි ගත්තොත් අර එපාකම් නැති වෙලා කායේ හිතේ දුර්වලකම් නැති වෙලා වැඩි වේලාවක් සමාධි මත් හිතකින් යුක්තව කාලය ගත කරන්න මෙන්න මේ විදිහේ ඇති කරගත්ත සමාධියක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ එක අවස්ථාවකදී එහි භික්කවේ අංගේහි සමන්නාගතෝ භික්ඛු හිමවන්තං කම්පත රාජං පදාලේජ කියලා ওই විදිහේ දේශනාවක්. කරුණු හයකින් සම්පූර්ණ වෙච්ච භික්ෂුව හිමාලය පර්වත රාජයා බිඳලා දැමීමට ශක්තිය ඇති කෙනෙක් වෙනවා. කෝපන වාදෝ ඡාවාය අවිජ්ජාය මේ දුර්වල අවිජ්ජාව ගැන කියන්නම දෙයක් ඇත්තේ නෑ කියලා උන්වහන්සේට. අවිද්‍යාව බින්ද දැමීමේ තරම් දෙයක් නෙමෙයි මේ කරුණු හයකින් යුක්ත යෝගාවචරයාට කියන එක බුදුරජාණන් වහන්සේ වදාළා. මේ සමාධි භාවනාව සම්බන්ධව වටිනා කරුණු හයක් වුණහන්සේ එතන දේශනා කරවදාලා. ඒ කරුණු හය සංක්ෂේපයෙන් හිතට ගන්න මතක් කර මතක තබා ගැනීමට දැන් කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. සමාධිස්ස සමාපatti කුසලෝ හෝති. සමාධිස්ස සමාපatti කුසල. සමාපatti කුසලතාව. තිති කුසලතා. උත්ථාන කුසලතා ගෝචර කුසලතා අබිනීහාර කුසලතා කියන මෙන්න මේ කරුණු ටික සමාධිස්ස සමාපatti කුසලතා පළවෙනි කාරණේ ඒක දැන් සමාධියක් ඇති කරගත්තා කියන්නේ අර මේ විදිහට කරුණු සකස් කරගෙන හොඳට පිළියෙල කරගෙන භාවනාවේ යෙදුණා ඒ යෙදුච්ච ඇත්තාට සමාධිය දියුණුණා දියුණුනේ ඒකේ අවස්ථා තුනක් තියෙනවා උග්ගා නිමිත්ත සමග වැඩ කරන පරිකර්ම නිමිත්ත සමග වැඩ කරන අවස්ථාව උග්ඝහ නිමිත්ත සමග වැඩ කරන අවස්ථාව ප්‍රතිභාග නිමිත්ත සමග වැඩ කරන අවස්ථාව කියලා අවස්ථා තුනක් ඒ විදිහට පරිකාරම අවස්ථාව මුලින් පටන් ගන්න පිළිවෙල කර්මස්ථානයක් කතෝමනා කරන කරුණු දේවල් ටික සකස් කරගෙන ඒක නියමාන්දමට ස්ථානේ සකස් කරගෙන තමාගේ අභ්‍යන්තර බාහිර දෙකේ අඩුපාඩුකම් අයින් කරගෙන සුදුසු වාතාවරණයක් ඇති තැනක නියම අන්දමට ඉඳගෙන භාවනා පටන් ගන්නවා. එතකොට පරිකර්ම අවස්ථාව ඒක. ඒ පරිකර්ම අවස්ථාවේදී ඒක වැඩ කරගෙන යනකොටත් එතන හිටම්ම අර මුලින් කියාපු කරුණු ටික හොඳට ඉතින් අරගෙන සමාධියකටත් සමාධියක් ලබා ගැනීමට දිවෙන තත්වය ස්වභාවය හොඳට හිතට අරගෙන වැඩ ගෙනියන්න ඕන. හොඳට හිතේ සම්පහන්සනේ ඇති කරගන්න ඕන. ඒ විදිහට ඇති කරගෙන කටයුතු කරනකොට නොකඩවා කටයුතු කරගෙන යන අවස්ථාවේදී උග්ගා අවස්ථාවට පැමිණෙනවා. උග්ගා අවස්ථාවේ කියන්නේ ඒක ඉගෙනීම හිතට වැඩිච්ච කා වැඩිච්ච අවස්ථාව. උග්ගා අවස්ථාව. ඒ උග්ඝා අවස්ථාව නවත්තන්නේ නැතුව දිගට ඒකත් කරගෙන යනවා. කරගෙන යනකොට ඒ නිමිත්ත නියම අන්දමට සුදුසු අන්දමට මේක ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනවා. ඒ අරමුණ පිළිබඳ ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනවා. එතකොට පරිකර්ම අවස්ථාව, උග්ඝහ අවස්ථාව, ප්‍රතිභාග නිමිත්ත තිබෙනා අවස්ථාව. මෙන්න මේ අවස්ථාවේදී තුන්වෙනි අවස්ථාවේදී ඊතාරල කෙල්ලෙන් වැඩ ගෙනියනවා. ඊතාරල කෙල්ලෙන් වැඩ ගෙනියනකොට යම් කිසි දවසක අර ප්‍රතිභාග නිමිත්ත සම්බන්ධ කරගෙන මේ ශ්‍රද්ධාගේ ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් මෝරාගෙන ගිහිල්ලා අන්තිමේදී උපචාර අවස්ථාවට පැමිණෙනවා. උපචාර අවස්ථාවේදී අර පළමුවෙන් කියාපු නීවරණ ධර්මයන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා විනීවරණ හිතක් පහළ වෙනවා. විනීවරණ කිව්වේ නීවරණයන්ගෙන් අයින් වෙච්ච පිරිසිදු වෙච්ච හිතක්. ඒ අවස්ථාව ඉක්මවාගෙන අන්තිමේදී ධ්‍යාන අවස්ථාවට පැමිණෙනවා. ධ්‍යාන අවස්ථාවට පැමිණියාම ඔන්න ප්‍රථම ධානය ලබා ගත්තා කියන නරක. මෙන්න මේ ප්‍රථම ධානය ලබාගත් තැනත්තා කරන්නේ කුමක්ද කියන එකයි ඊළඟට අර මේ අර කරුණු හයෙන් සඳහන් වෙන්නේ. ප්‍රථම ධානය ලබාගෙන දෙතිය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන වශයෙන් ওই විදිහේ ධාන ලබා ගන්නවා දිගින් ක්‍රම ක්‍රම ක්‍රමයෙන්. මේ ධාන ලබා ගත්තා උදවිය නිකම් වෙන්නේ නැහැ. සමාපatti කුසලතාවය ඇති කරගන්න ඕන. සම වදින්න පුරුදු කරගන්න ඕන නිතරම. නිතරම සම වැඩිීමේ කියන්නේ තමන් ලබාගත් ධාන චිත්තය නැවතත් යම් කිසි අවස්ථාවක තමන් ධාන චිත්තය ලබා ගත්තා නම් ඒ ධාන චිත්තයට හිත යෙදීම ඒ ධාන චිත්තයෙන් යුක්ත හිතක් තබාගෙන වාසය කිරීම ඒක පුරුදු කරන්න ඕන ඒක පුරුදු කරන්න ඕන හොඳට. සමාධින්න නිතරම පුරුදු කරන්න ඕන. ඒ සමාධින්න පුරුදු කරන එක්කෙනා ඊළඟට උත්හානෙහි දක්ෂ වෙන්න ඕනේ. ඉක්මනට සමාධින්න පුරුදු වෙන්න ඕනේ. ඉක්මනට උත්හානෙ පුරුදු කර ගන්න ඕන. උත්හානෙ කියන්නේ ඒ ඥාන හිත නිතරම තියාගන්න බෑ. ඥාන හිතෙන් යුක්තව නිතරම ඉන්න බෑ. එතකොට ධානයට සමවදුනා ඊළඟට ඒකෙන් නැගෙහෙන්නත් පුරුදු වෙන්න ඕන. නැගී සිටලා ඊළඟට ආයෙ සමාධින්න පුරුදු වෙන්න ඕන. ආයෙ ඒකෙන් නැගී සිටින්න පුරුදු වෙන්න ඕන. ওই විදිහට දිගින් දිගට සමාපatti උත්හාර කියන මේ දෙක කරගෙන යනවා. ඒ ඊළඟට ඔය අතරේ තියෙනවා තිත කුසලතාව කියලා එකක්. සමාප සමාධිස සමාපatti කුසලතා සමාධිස්ස තිති කුසලතා සමහර විටක මේ සමාධිය ලැබෙනවා සමාපත්තියට සමවදිනවා ඒ එක්කම හිත අයින් වෙනවා ඔහොම ගතියක් තියෙනවා ඒ අයින් වීමට කියන උත්ථානය කියලා දන්නේම නැතුවක පාරව උත්ථානය සිද්ධ වෙනවා මෙන්න මේ නිසා තිති කුසලතාවය දිනු කරගන්න සමාපatti කිත්තෙන් යුක්තව සමවැදිව ඒකෙන් යුක්තව බොහෝ වේලාවක් ඉන්න පුරුදු කරගන්න ඕන. ඒකට මිනිත්තු ගණන් නියම කරගන්න ඕන. මිනිත්තු 5ක් නෙමෙයි මිනිත්තු 10ක් නෙමෙයි මිනිත්තු 15ක් නෙමෙයි මිනිත්තු 30ක් නෙමෙයි පැයක් නෙමෙයි කියලා ඔය විදිහට අදිස්ථාන කරගන්න. ඒක ටික කුසලතාවක්. ඊළඟට තමයි උත්හාන කුසලතාවය කියන්නේ. එතකොට සමාපත්තියට සමවදින්න පුරුදු වෙන්න ඕන. ඒකේ ඉන්න පුරුදු වෙන්න ඕන. ඒකේ නැගී ඉන්න පුරුදු වෙන්න ඕන. එතකොට හතරවෙනි කාරණේ සමාපත් සමාධිස්ස කල්ලතා කුසලෝ කුසලතා කියන එකයි. සමාපත්තිය සමාධිය දියුණු කරගත්තා දියුණු කරගත්තා වූ සමාධිය පිළිබඳව සම්පහන්සනය ඇති කරගන්න ඕනේ. ඒක නියමාන්දමට යොදා ගැනීමට පුරුදු වෙන්න ඕන. සම්පහන්සනය, කල්ලතාවය. කල්ලතාවය කියන්නේ නිරෝගිකම්. ඒක හොඳට ශක්තිමත්ව තියාගන්න ඕන. කල්ලතාව. ඊළඟට ගෝචර කුසලතාව. ගෝචර කුසලතාවය කියන්නේ සමාධිය ලබා ගත්තා. මේ සමාධිය මේ අරමුණ නිසායි ඇති වුනේ. මේ අරමුණට මේ සමාධිය ඇති වුණා. මේ සමාධිය ඇති වුනේ මේ අරමුණ නිසායි. කසින අරමුණ නිසා මෙන්න මේ සමාධිය ඇති වුණා. ඊළඟට Taman තේරුම් අරගන්න ඕන පතේ කසින නිසා මෙන්න මේ සමාධිය ආපෝ කසින නිසා මේ සමාධිය කියලා ඔය විදිහට අරමුණු දීප සම්බන්ධවත් දක්ෂතාවයේ තියාගන්න. ඒකත් ලේසි එකක් නෙමෙයි පුරුදු කළාම දිනු කරගන්න ඕන. අභිනීහාර කුසලතාව. ඊළඟට හයවෙනි කාරණේ අභිනීහාර කුසලතාව. අභිනීහාරය කියන්නේ ප්‍රථම ධානයට සමවදිනවා. සමවදිලා ඒ නැගිටි නැගී දිනන ඊළඟට ඒකම දෙති අධ්‍යාන තුන්ති අධ්‍යානනේ චතුර්ථ ධානයට එකපාරටම එකපාරටම එකවරටම චතුර්ථ ධානයේ සම්බන්ධ එහාට එහාට තිබෙන්නා වූ සමාපත්තියට වහාම සමාදින්න පුළුවන්කම ඇති කරගන්න ඒ විදිහට ඒ ඒ ප්‍රථම ධාන ආදියට සම වැඩිීමේ යදවීමේ පුරුද්ද දක්ෂකම ඇති කරගන්න ඕන මෙන්න මේ ටික කියන්නට බලාපොරොතුනේ සමාධියක් දිනු කරගත්ත කෙනෙකුට ඒවා සම්බන්ධ ක්‍රියාකාරීත්වය පුහුණු කරගන්න හැටි දැන ගැනීමටයි යෝගාවචරයන් අමාරුවෙන් චිත්ත සමාධිය ඇති කරගන්නේ හිතේ එකඟකම ඇති කරගන්නේ බොහොම අමාරුවෙන් පහසුවෙන් නෙවෙයි අමාරුවෙන් ඇති කරගන්නේ එතකොට ඒ චිත්ත සමාධිය අමාරුවෙන් දුෂ්කරව ඇති කරගත්ත මේ චිත්ත සමාධිය එහාට ශක්තිමත් කර ගැනීමට උනන්දු වෙන්න ඕන. මේ ඒ ඒ අවස්ථාවේදී නතර වෙන්න නරකයි. දැන් ඇති මිට වඩා ගෙනියන්න බෑ කියලා නතර කරන්න නරකයි. තව එහාට කරගෙන යන්න ඕන. තව එහාට ශක්තිමත් කරගන්න ඕන. යම් කිසි විදියකින් ශාරීරික දුර්වලකම් ආදිය තියෙනවා නම් ඒවා මගහර වහගෙන නැවතනමටත් එහි යෙදෙන්න ඕන. යෙදෙනකොට කවදා හරි ඒ විදිහේ යෙදෙන්නව කෙනෙකුට බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන්. මේ සමාධිය සම්පූර්ණ කරගත්තොත් එහා තිබෙන්නා වූ එන් එහාට තිබෙන්නා වූ ප්‍රඥාව දියුණු කර ගැනීම අමාරුවක් වෙන්නේ නැහැ. ලිහිති වෙනවා. ප්‍රඥාව කියන්නේ විදර්ශනා භාවනාව. ඒ එකම මාර්ගඵල මාර්ගඵල කියන මේවා. එතකොට ලෝකෝත්තර මාර්ග ධර්මයේ ප්‍රඥාව අවශ්‍යේෂ්ඨ ප්‍රඥාව වශයෙන් සාරාංශයි. ඔය කියන ප්‍රඥාව දියුණු කර ගැනීමට මේ සමත සමාධිය උපකාර වෙනවා. යම් කිසි සමතයක් මහා අරගෙන භාවනා කරගෙන යන්නව කෙනෙකුට මේ ධ්‍යාන ධර්මයන් පාල කරගන්නට පුළුවන් වුණොත් ඒකට ලේසියෙන් පුළුවන් වෙනවා විදර්ශනාවට ඒව හරවා ගන්න. විදර්ශනාවට කරකවාගෙන විදර්ශනාව දිගට කරගෙන ගොස් අවසානයේ විදර්ශනා අවසානයේදී ලෝකෝත්තර මාර්ග වශයෙන් තිබෙනා වූ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් යන්නා වූ මේ උතුම් මාර්ග ධර්මයන් ලබා ගන්නට පුළුවන් වෙනවා ඒකම ඵල ධර්මයන්ත් ලබා ගන්නට පුළුවන් වෙන බව කල්පනා කරන්න ඕන මේ ටික ලබා ගත්තොත් ඒකයි බුද්ධ ශාසනය කියන්නේ බුද්ධ ශාසනය දිනු කර ගන්නවා කියන්නේ මෙන්න මේවා දිනු කර ගැනීම තම තමන් තුළයි මේවා දිනු කර ගන්න කොහේවත් ස්ථානයකවත් අනුංගලකවත් කාවල් ළඟ නෙමෙයි තමන් තුළ මේ ටික දිනු කර ගන්න ඕන තමන් තුළ දිනු කර ගැනීමට අද අදම මහන්සි ගන්න ඕන මේ අද දවසේ කරන විශේෂයෙන් සාකල ඉවර වෙලා මේ බුද්ධ ශාසනය පිටුවලා මේ අනන්ත සත්‍ය සමූහයකට වැඩ සාදා දෙන්නා වූ බුද්ධ ශාසනයක් ඇති කරපු දවසයි අද දවස එබඳු දවසක අපි උනන්දුවක් ඇති කරගන්න ඕන අදිෂ්ඨාන ශක්තියක් ඇති කරගන්න ඕන අප මේ කරගෙන යන ලබන්නා වූ මේ උතුම් ප්‍රතිපත්ති මාලාවේ බලය හේතු කොට ශක්තිය හේතු කොටගෙන මේ කියනා වන්දමට සීලය ආර්ය වූ සීලය සම්පූර්ණ ශ්‍රේෂ්ඨ වූ සීලය සම්පූර්ණ කරගෙන සමාධිය දියුණු කරගෙන ඒ මගින් විදර්ශනා භාවනා කරලා කෙලෙසුන් නැති කිරීමෙන් උතුම් ලෝකෝත්තර මාර්ග ඵල ධර්මයන් ලබාගත හැකි වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්නවා. අතුජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය ත්‍රිසු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් කලකට